ඊඨාජරේ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා කාශේසෝ චාරිකං කරතේ මහතා බික්ඛු සංඝේන සම්දෙහිං සත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසී අහං කෝ බික්ඛවේ අඤ්ඤත්‍රේව රත්ථේ භෝජනා භුඤ්ජාමේ අඤ්ඤත්‍ර කෝපනාහං භික්ඛවේ රත්ති භෝජනා භුඤ්ජමානෝ අප්පාබාධ කංච සංජානාමි අප්පාසංක කංච ලහොට්ඨානංච බලංච පාසෝ විහාරංච ඒත තුම්මේති භික්ඛවේ අඤ්ඤත්‍රේව රත්ති භෝජනා භුඤ්ජතේ අඤ්ඤත්‍ර කෝපන බික්ඛවේ තුම්හෙති රත්ති භෝජනා භුඤ්ජමානා අප්පාබාද සංච සංජානිස්සත අප්පාසංක සංච ලහොට්ඨානංච බලංච පාසෝ විහාරංචාති එවං බන්තේති කෝතේ දික්ඛෝ භගවතෝ පච්ඡස්සෝ සොම් අතකෝ භගවා කාශේසෝ අනුකොබ්බේන චාරිකං කරමානෝ යේන කේටාගිරනාම කාසේනං නිගමෝ තදවසරේ తత్ర සුධම් භගවා කේටාගිරිස්මින් විහෙරති කාසේනං නිගමේ තේන කෝපන සමයේන අස්සජේ පුනබ්බ සුඛානාම බික්ඛෝ කීටාගිරිස්මින් ආවාසිකා හොන්ති අතකෝ සම්බහුලා බික්ඛෝ යේන අස්සජි පුනබ්බ සුඛා බික්ඛෝ තේනුප සංඛමෙන්සෝ උපසංඛමිත්වා අස්සජි පුනබ්බ සුඛේ භික්ඛු ඒතදවෝචුන් භගවාකෝ ආවුසෝ අඤ්ඤත්‍රේව රත්ති භෝජනා භුඤ්ජති භික්ඛු සංඝෝච අඤ්ඤතර කෝපනාවුසෝ රත්ති භෝජනා භුඤ්ජමානා අප්පාබාධ සංච සංජානන්ති අප්පාසංඛ සංච ලහුට්ඨානං ච බලං ච පාසෝ විහාරං ච ඒසතුම් හේති ආවුසෝ අඤ්ඤත්‍රේව රත්ති භෝජනා බුඤ්ජත අඤ්ඤත්‍ර කෝ පනාවුසෝ තුම් හේති රත්ති භෝජනා බුඤ්ජමානා අප්පා බාධකංච සංජානිස්සත අප්පාසංකතංච ලෞත්තානංච බලංච පාසු විහාරංචාති එවං වුත්තේ අස්සජි පුනබ්බ සුඛා බික්ඛෝ තේ බික්ඛෝ ඒතදවෝචුන් මයං කෝවා උසෝ සායන්නේව බුඤ්ජාම පාතෝච දිවාච විඛාලේ තේ මයං සායන්නේව බුඤ්ජමානා පාතෝච දිවාච විඛාලේ අප්පාබාධ සංච සංජානාම අප්පාතංක සංච ලහුත්ථානංච බලංච පාසු විහාරංච තේමයන් කිං සම්දෙට්ඨිකං හිත්වා කාලිකං අනුදා විස්සාම සායං වේව මයං බුඤ්ජාම පාතෝච දිවාච විකාලේති යතෝ කෝතේ බික්ඛෝ නාසක්ඛින්සෝ අස්සජි පුනබ්බ සුඛේ බික්ඛෝ සංඥාපේතුම් අතයේන භගවා තේනුපසංඛමෙන්සෝ උපසංඛමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සෝ ඒකමන්තං නිසින්නා කෝතේ බික්ඛෝ භගවන්තං ඒ සදවෝචුන් ඉද මයං භන්සේ යේන අස්සජි පුනබ්බ සුඛා බික්ඛෝ තේනුපසංඛමිම්හ උපසංඛමේत्वा අස්සජි පුනබ්බ සුඛේ බික්ඛෝ ඒ සදවෝචුම්හ භගවාකෝ ආවුසෝ අඤ්ඤත්‍රේව රත්ති භෝජනා භුඤ්ජති පේයාලං පාසු විහාරං ඡාති එවං වොත්තේ බන්තේ අස්සජි පුනබ්බ සුඛා බෙක්ඛෝ අම්හේ ඒ සදවෝ චුන් මයංකෝ ආවුසෝ පේයාලං දිවාච විකාලේති යතෝ කොමයං බන්තේ නාසක්ඛිම්ම අස්සජි පුනබ්බ සුකේ බික්ඛෝ සංඥාපේතුම් අතමයන් ඒසමත්සං භගවතෝ ආරෝචේමාති අතකෝ භගවා අඤ්ඤතරං බික්ඛුං ආමන්තේසේ ඒහිත්වං බික්ඛෝ මම වචනේන අස්සජි පුනබ්බ සුකේ බික්ඛෝ ආමන්තේහි සත්තායස්මන්තේ ආමන්තේ තේති එවං භන්තේති කෝසෝ බික්ඛු භගවතෝ පටිස්සොත්වා යේන අස්සජේ පුනබ්බ සුඛා බික්ඛෝ තේනුපසංඛමේ උපසංඛමේत्वा අස්සජේ පුනබ්බ සුඛේ බික්ඛෝ ඒතදවෝච සත්තායස්මන්තේ ආමන්තේ තේති ඒවමාවුසෝතිකෝ අස්සජි පුනබ්බ සුඛා බික්ඛෝ තස්ස බික්ඛුනෝ පටිස්සොත්වායේන භගවාතේන උපසංඛමෙන්සු උපසංඛමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සු ඒකමන්තං නිසින්නේ කෝ අස්සජි පුනබ්බ සුඛේ බික්ඛෝ භගවා ඒතදවෝච සච්ඡන්ති රබික්ඛවේ සම්බහුලා භික්ඛෝ තුම්හේ උපසංඛමෙත්වා ඒතදවෝචුන් භගවා කෝ ආවසෝ අඤ්ඤත්‍රේව රත්ති භෝජනා භුඤ්ජති භික්ඛු සංඝෝච අඤ්ඤත්‍ර කෝ පනාවසෝ රත්ති භෝජනා භුඤ්ජමානා අප්පබාධ කංච සංජානන්ති අප්පාතංක සංච ලහොට්ඨානංච බලංච පාසු විහාරංච ඒත තුම්මේ පියාවසෝ අඤ්ඤත්‍රේ වරත්ති භෝජනා භුඤ්ජත අඤ්ඤත්‍ර කෝපනාවසෝ තුම්මේ පිරත්ති භෝජනා භුඤ්ජමානා අප්පාබාධ සංච සංජානිස්සත අප්පාතංක සංච ලහොට්ඨානංච බලංච පාසු විහාරං චාති එවං උත්තේ කිර බික්ඛවේ තුම්මේ තේ බික්ඛෝ එවං අවචොත්ත මයං කෝ ආවසෝ සායන්නේව බුඤ්ජාම පාතෝච දිවාච විකාලේ තේ මයං සායන්නේව බුඤ්ජමානා පාතෝච දිවාච විකාලේ අප්පාබාධ සංච සංජානාම අප්පාසංක සංච ලහොට්ඨානංච බලංච පාසු විහාරංච තේමයන් කිං සම්දෙට්ඨිකං හේत्वा කායකං අනුදාවිස්සාම සායන්නේව මයං භුඤ්ජිස්සාම පාතෝච දිවාච විකාලේති එවං බන්තේ ඉන්නෝ මේ සොම්මේ භික්ඛවේ එවං ධම්මං දේශිතං ආජානාත යං කිංචායන් පුරිස පුද්ගලෝ පරිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා අස්ස අකුසල ධම්මා පරියායන්ති කුසල ධම්මා අභිවඩ්ඩන්ති තේ නොහේතං බන්තේ නනු මේ තුම්මේ භික්ඛවේ එවං ධම්මං දේශිතං ආජානාත ඉදේ කච්චස්ස ඒව රූපං සුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා අබිවඩ්ඩಂತಿ කුසලා ධම්මා පරිහායಂತಿ ඉද පනේ කච්චස්ස ඒව රූපං සුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා පරිහායಂತಿ කුසලා ධම්මා අබිවඩ්ඩಂತಿ ඉදේ කච්චස්ස ඒව රූපං දුක්ඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා අ비වඩ්ඩಂತಿ කුසලා ධම්මා පරිහායන්ති ඉදපනේ කච්චස්ස ඒව රූපං දුක්ඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අ비වඩ්ඩಂತಿ ඉදේ කච්චස්ස ඒව රූපං අදුක්ඛම සුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා අ비වඩ්ඩಂತಿ කුසලා ධම්මා පරිහායන්ති ඉදේ පනේ කච්චස්ස ඒව රූපං අදුක්ඛම සුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අ비වඩ්ඩಂತಿ තී එවං බන්තේ සාදු භික්ඛවේ මයා චේතං භික්ඛවේ අඤ්ඤාසං අබවිස්ස අදිත්තං අවදිතං අසච්චේ කතං අපස්සිතං පඤ්ඤාය ඉදේ කච්චස්ස ඒව රූපං සුඛං වේදනං වේදියතෝ අකුසල ධම්මා අබිවඩ්ඩಂತಿ කුසල ධම්මා පරියායන්ති තේ एवमहम् अजानन्तो एव रूपम् सुखम् वेदनम् पजहताति वदेयम् अपि नु मे एतम् विक्षवे पतिरूपम् अभविष्याति नो हेतम् भन्ते यस्माच्च को एतम् विक्षवे मया ज्ञातम् दिक्षम् विदितम् सच्ये कथम् पश्यतम् पञ्ज्ञाय ඉදේ කච්චස්ස ඒව රූපං සුඛං වේදනං වේදියතෝ අකුසල ධම්මා අ비වඩ්ඩන්ති කුසල ධම්මා පරයායන්ති තේ තස්මාහං ඒව රූපං සුඛං වේදනං පජහතාති වදාමි මයා චේතං වික්ඛවේ අඤ්ඤාතං අබවිස්ස අදෙට්ඨං අවදිතං අසච්චේ කතං අපස්සෙතං පඤ්ඤාය ඉදේ කච්චස්ස ඒව රූපං සුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අවිවඩ්ඩන්ති තේ ඒව මහං අජානන්තෝ ඒව රූපං සුඛං වේදනං උපසම්පජ්ජ විහෙරතාති වදෙය්‍යම් අපි නොමේ ඒසං භික්ඛවේ පතිරූපං අවවිස්සාති නොහේතං බන්තේ යස්මාච කෝ ඒසං වික්ඛවේ මයා ඥාතං දෙක්ඛං විදිසං සච්චේ කතං පස්සිතං පඤ්ඤාය ඉදේ කච්චස්ස ඒව රූපං සුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා පරියායන්ති කුසලා ධම්මා අවිවඩ්ඩන්ති තේ තස්මාහං ඒව රූපං සුඛං වේදනං උපසම්පජ්ජ විහෙරතාති වදාමි මයාචේතම් භික්ඛවේ අඤ්ඤාතං අබවිස්ස අදිත්තං අවදිසං අසච්චේ කතං අපස්සෙතම් පඤ්ඤාය ඉදේ කච්චස්ස ඒව රෝපං දුක්ඛං වේදනං වේදියතෝ අකුසල ධම්මා අ비වඩ්ඩන්ති කුසල ධම්මා පරියායන්ති තේ ඒව මහං අජානන්තෝ ඒව රෝපං දුක්ඛං වේදනං පජතා තේවදෙය්‍යං අපි නොමේ ඒතම් වික්ඛවේ පතිරූපං අබවිස්සාති නොහේතං බන්තේ යස්මාචකෝ ඒතම් වික්ඛවේ මයා ඥාතං දෙක්ඛං විදසං සච්චේ කතම් පස්සෙතම් පඤ්ඤාය ඉදේ කච්චස්ස ඒව රූපං දුක්ඛං වේදනං වේදියතෝ අකුසල ධම්මා අබිවණ්ඩන්තේ කුසල ධම්මා පරිහායන්තේ තේ තස්මාහම් ඒව රෝපං දුක්ඛං වේදනම් පජාතාති වදාමි මයා චේතං වික්ඛවේ අඤ්ඤාසං අබවිස්ස අදෙත්තං අවදිතං අසච්චේ කතං අපස්සෙතං පඤ්ඤාය ඉදේ කච්චස්ස ඒව රෝපං දුක්ඛං වේදනං වේදියතෝ අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අභිවඩ්ඩන්ති තේ ඒව මහං අජානන්තෝ ඒව රූපං දුක්ඛං වේදනං උපසම්පජ්ජ විහෙරතාති වදෙය්‍යම් අපේනොමේ ඒ සංවික්ඛවේ පතිරෝපං අබවිස්සාති නොහේ සම්බන්තේ යස්මාචකෝ ඒ සංවික්ඛවේ මයා ඥාතං දෙක්ඛං විදිතං සච්චේකතං පස්සෙතං පඤ්ඤාය ඉදේ කච්චස්ස ඒව රූපං දුක්ඛං වේදනං වේදියතෝ අකුසල ධම්මා පරිහායන්තේ කුසල ධම්මා අභිවඩ්ඩන්තේ තේ තස්මාහං ඒව රූපං දුක්ඛං වේදනං උපසම්පජ්ජ විහෙරකාති වදාමි මයා චේතං වික්ඛවේ අඤ්ඤාතං අවවිස්ස අදෙට්ඨං අවදිතං අසච්චේ කතං අපස්සෙතං පඤ්ඤාය ඉදේකච්ඡස්ස ඒව රූපං අදොක්ක මසුකං වේදනං වේදියතෝ අකුසලා ධම්මා අ비වඩ්ඩಂತಿ කුසලා ධම්මා පරියායන්ති තී ඒව මහං අජානන්තෝ ඒව රූපං අදොක්ක මසුකං වේදනං පජහතාති වදෙය්‍යම් අපිනුමේ ඒ සම්දික්ඛවේ පතිරූපං අබවිස්සාති නොහේ සම්බන්තේ යස්මාචකෝ ඒතම් භික්ඛවේ මයා ඥාතං දිට්ඨං විදිතං සච්චේකතං පස්සෙතං පඤ්ඤාය ඉදේ කච්චස්ස ඒව රූපං අදුක්ඛම සුඛං වේදනං වේදියතෝ අකුසල ධම්මා අබිවඩ්ඩන්ති කුසල ධම්මා පරියායන්ති තේ තස්මාහං ඒව රූපං අදුක්ඛම සුඛං වේදනං පජහතාති වදාමි මයා චේතං වික්ඛවේ අඤ්ඤාසං අබවිස්ස අදිත්තං අවිදිතං අසත්‍යකතං අපස්සතං පඤ්ඤාය ඉදේ කච්චස්ස ඒව රූපං අදුක්ඛම සුඛං වේදනං වේදියතෝ අකුසල ධම්මා පරිආයන්ති කුසල ධම්මා අවිවඩ්ඩಂತಿ තී ඒවමහං අජානන්තෝ ඒව රූපං අදුක්ඛම සුඛං වේදනං උපසම්පජ්ජ විහෙරතාති වදෙය්‍යං අපිනුමේ ඒතං වික්ඛවේ පතිරූපං අබවිස්සාති නොහේතං බන්තේ යස්මාජකෝ ඒතං වික්ඛවේ මයා ඥාතං දිඨං විදිතං සච්චේ කතං පස්සිතං පඤ්ඤාය ඉදේ කච්චස්ස ඒව රූපං අදුක්ඛම සුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා පරිහායන්තේ කුසලා ධම්මා අ비වඩ්ඩන්තේ තේ තස්මාහම් ඒව රූපං අදුක්ඛම සුඛං වේදනං උපසම්පජ්ජ විහෙරතාති වදාමේ නාහං බික්ඛවේ සබ්බේ සංඝේව බික්ඛෝනං අප්පමාදේන කරණීයන්ති වදාමි නපනාහම් භික්ඛවේ සම්බේ සංඝේව භික්ඛූනම් නාප්පමාදේන කරණීයන්ති වදාමි යේතේ භික්ඛවේ භික්ඛෝ අරහන්තෝ ඛීනාසවා වසිතවන්තෝ කතකරණීයා ඕහිත බාරා අනුප්පත්ත සදත්තා පරික්ඛේන භව සංයෝජනා සම්මදඤ්ඤා විමුත්තා චතාරෝපානාහං භික්ඛවේ භික්ඛෝනං නාප්පමාදේන කරණීයන්ති වදාමි සංකිස්ස හේතෝ කතන්තේ සංඅප්පමාදේන අබබ්බාතේ පමජ්ජිතුම් යේච කෝතේ භික්ඛවේ භික්ඛෝ සෙක්ඛා අපත්තමානසා අනුත්තරං යෝගක්ඛේමං පත්තමානා විහරන්ති තතහ රෝපානාහං භික්ඛවේ භික්ඛූනම් අප්‍රමාදේන කරණීයං තේ වදාමි සංකිස්ස හේතු අප්පේව නාමිමේ ආයස්මන්තෝ අනුලෝමිකානේ සේනාසනානේ පටිසේවමානා කල්යාණ මිත්තේ බජමානා ඉන්ද්‍රියානේ සමන්නානයමානා යස්සත්හාය කුල පොත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේකත්වා උපසම්පජ්ජ විහෙරෙය්‍යොන්ති ඉමං කෝ අහං භික්ඛවේ ඉමේ සම්දික්ඛෝනං අප්පමාද ඵලං සම්පස්සමානෝ අප්පමාදේන කරණීයන්ති වදාමි සත්තිමේ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ සත්ත උබතෝ භාග විමුක්තෝ පඤ්ඤා විමුක්තෝ කාය ශක්තිය දෙත්තප්පත්තෝ සද්ධා විමුක්තෝ ධම්මානුසාරේ සද්ධානුසාරේ කතමෝච භික්ඛවේ පුද්ගලෝ උබතෝ භාග විමුක්තෝ ඉද බෙක්ඛවේ ඒකච්ඡෝ පුද්ගලෝ යේසේ සංසා විමුක්ඛා අතික්ඛම්ම රූපේ ආරෝප්පාතේ කායේන පස්සෙත්වා විහෙරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛේනා හොಂತಿ අයං උච්චති බෙක්ඛවේ පුද්ගලෝ උබතෝ භාග විමුක්තෝ ීමස්සකෝ අහං බික්ඛවේ බික්ඛුනෝ න අප්පමාදේන කරණීයන්ති වදාමි සංකිස්ස හේතෝ කතන්තස්ස අප්‍රමාදේන අබබ්බෝසෝ පමඤ්ඤිතුම් කතමෝච බික්ඛවේ පුද්ගලෝ පඤ්ඤා විමුක්තෝ ඉද බික්ඛවේ ඒකච්ඡෝ පුද්ගලෝ යේසේ සංඛා විමුක්ඛා අතික්ඛම්ම රූපේ ආරුප්පාතේන කායේන පස්සෙත්වා විහෙරති පඤ්ඤාය චස්ස දෙස්වා ආසවා පරික්ඛේනා හොන්තේ අයං වොච්චති බික්ඛවේ පුද්ගලෝ පඤ්ඤා විමුක්තෝ ඉමස්සපි කෝ අහං බික්ඛවේ බික්ඛුනෝන අප්පමාදේන කරණීයන්ති වදාමි සංකිස්ස හේතුන් කතං තස්ස අප්පමාදේන අබබ්බෝසෝ පමඤ්ඤිතුම් කතමෝච බික්ඛවේ පුද්ගලෝ කාය සක්කේ ඉද බික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ යේසේ සංඛා විමුක්ඛා අතික්ඛම්ම රූපේ ආරුප්පාතේ නඛායේන පස්සෙත්වා විහෙරති පඤ්ඤාය චස්ස දිස්වා ඒකච්චේ ආශවා පරික්ඛේනා හොಂತಿ අයං උච්චති බික්ඛවේ පුද්ගලෝ කාය සක්ඛේ ඉමස්සකෝ අහං බික්ඛවේ බික්ඛුනෝ අප්පමාදේන කරණීයන්ති වදාමේ සංකිස්ස හේතු අත්තේව නාම අයමායස්මා අනුලෝමිකානේ සේනාසනානේ පටිසේවමානෝ කල්යාණ මිත්තේ බජමානෝ ඉන්ද්‍රියානේ සමන්නානයමානෝ යස්සත්හාය කුල පුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්තේ තදනුත්තරං බ්‍රහ්මචර්යය පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරෙයාති ඉමං කෝ අහං බික්ඛවේ ඉමස්ස බික්ඛුනෝ අප්පමාද පරං සම්පස්සමානෝ අප්පමාදේන කරණීයන්ති වදාමි කතමෝච බික්ඛවේ පුද්ගලෝ දෙක්ඛප්පස්සෝ ඉද භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ යේතේ සංඛා විමුක්ඛා අතික්කම්ම රූපේ ආරෝපාතේන කාහේන පස්සෙත්වා විහෙරතේ පඤ්ඤාය චස්ස දිස්වා ඒකච්චේ ආසවා පරික්ඛේනා හොන්ති තථාගතප්ප වේදිතා චස්ස ධම්මා පඤ්ඤාය බෝධිත්තා හොන්ති වෝචරිතා අයං උච්චති භික්ඛවේ පුද්ගලෝ දිඨාපත්තෝ යමස්සපිකෝ අහං භික්ඛවේ භික්ඛුනෝ අප්පමාදේන කරණීයන්ති වදාමි සංකේෂ හේතු අප්පේවනාම අයමායස්මා අනුරෝමිකානේ සේනාසනානේ පටිසේවමානෝ කල්යාණ මිත්තේ බජමානෝ ඉන්ද්‍රයානේ සමන්නානේ මානෝ යස්සත්හය කුල පුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචර්ය පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරෙය්‍යාති ඉමං කෝ අහං වික්ඛවේ ඉමස්ස වික්ඛුනෝ අප්‍රමාද පලං සම්පස්සමානෝ අප්‍රමාදේන කරණීයන්ති වදාමි කතමෝච භික්ඛවේ පුද්ගලෝ සද්ධා විමුක්තෝ ඉද භික්ඛවේ ඒකච්ඡෝ පුද්ගලෝ යේතේ සංසා විමුක්ඛා අතික්ඛම්ම රූපේ ආරෝප්පාතේන කායේන පස්සෙත්වා විහෙරති පඤ්ඤාය චස්ස දිස්වා ඒකච්ඡේ ආශවා පරික්ඛේනා හොන්ති තථාගතේ චස්ස සද්ධානි වෙක්ඛා හෝති මූලජාතා පටිච්චිතා අයං වොච්චති භික්ඛවේ පුද්ගලෝ සද්ධා විමුක්තෝ ඉමස්සති කෝ අහං භික්ඛවේ භික්ඛුනෝ අප්පමාදේන කරණීයන්ති වදාමි සංකිස්ස හේතුන් අපේව නාම අයමායස්මා අනුලෝමිකානේ සේනාසනානේ පටිසේවමානෝ කල්යාණ මිත්‍රේ භජමානෝ ඉන්ද්‍රයානේ සමන්නානය මානෝ යස්සත්හාය කුල පුත්තාම් සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්තේ තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානම් දෙට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරෙය්‍යාති ඉමං කෝ අහං වික්ඛවේ ඉමස්ස වික්ඛුනෝ අප්පමාද පලං සම්පස්සමානෝ අප්පමාදේන කරණීයන්ති වදාමි කතමෝච භික්ඛවේ පුද්ගලෝ ධම්මානුසාරේ ඉද භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ යේතේ සංසා විමුක්ඛා අතික්ඛම්ම රූපේ ආරෝප්පාත්තේන කායේන පස්සෙත්වා විහෙරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා අපරික්ඛේනා හොಂತಿ තථාගතප්ප වේදිතා චස්ස ධම්මා පඤ්ඤාය මත්තසෝ නිඥානං කමන්ති අපිටස්ස ඉමේ ධම්මා හොಂತಿ සේයති ධම් සද්ධේන්ද්‍රියං විරේන්ද්‍රියං සතේන්ද්‍රියං සමාධේන්ද්‍රියං පඤ්ඤේන්ද්‍රියං අයං වොච්චති භික්ඛවේ පුද්ගලෝ ධම්මානුසාරේ ඉමස්සපි කෝ අහං භික්ඛවේ භික්ඛුනෝ අප්පමාදේන කරණීයන්ති වදාමි සංකේස්ස හේතු අප්පේව නාම අයමායස්මා අනුලෝමිකානේ සේනාසනානේ පටිසේවමානෝ කල්යාණ මිත්තේ බජමානෝ ඉන්ද්‍රයානේ සමන්නානේමානෝ යස්සත්හාය කුලපොත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති තදනොත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානම් දෙක්ඛේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ බිහෙරයාති ඉමං කෝ අහං වික්ඛවේ ඉමස්ස බික්ඛුනෝ අප්පමාද ඵලං සම්පස්සමානෝ අප්පමාදේන කරණීයන්ති වදාමි කතමෝච භික්ඛවේ පුද්ගලෝ සද්ධානුසාරී ඉද භික්ඛවේ ඒකච්ඡෝ පුද්ගලෝ යේසේ සන්තා විමුක්ඛා අතික්ඛම්ම රූපේ ආරෝපාතේ නකායේන පස්සෙත්වා විහෙරති පඤ්ඤාය චස්සදිස්වා ආසවා අපරේක්ඛේනා හොන්තේ තථාගතේ චස්ස සද්ධාමත්තං හෝති ප්‍රේමමත්තං අපිචස්ස ඉමේ ධම්මා හොන්තේ සේයතිදම් සද්ධේන්ද්‍රයන් විරේන්ද්‍රයන් සතේන්ද්‍රයන් සමාධේන්ද්‍රයන් පඤ්ඤේන්ද්‍රයන් අයං වොච්චති භික්ඛවේ පුද්ගලෝ සද්ධානුසාරේ ඉමස්සති කෝහං භික්ඛවේ භික්ඛුනෝ අප්පමාදේන පරණීයන්ති වදාමි සංකිස්ස හේතු අත්තේව නාම අයමායස්මා අනුලෝමිකානේ සේනාසනානේ පටිසේවමානෝ කල්යාණ මිත්‍යේ වජමානෝ ඉන්ද්‍රියානි සමන්නානය මානෝ යස්සත්තාය කුලපොත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානම් දෙක්ඛේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහෙරෙය්‍යාති ඉමං කෝ අහං වික්ඛවේ ඉමස්ස වික්ඛුනෝ අප්පමාද ඵලං සම්පස්සමානෝ අප්පමාදේන කරණී යන්ති වදාමි නාහං වික්ඛවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි අපේච වික්ඛවේ අනුපොබ්බ සික්ඛා අනුපොබ්බ කිරියා අනුපොබ්බ පටිපදා අඤ්ඤාරාධනා හෝති කතංච බික්ඛවේ අනුකෝබ්බ සික්ඛා අනුකෝබ්බ කිරියා අනුකෝබ්බ පටිපදා අඤ්ඤාරාධනා හෝති ඉද බික්ඛවේ සද්ධා ජාතෝ උපසංකමතේ උපසංකමේत्वा පෛරුපාසතේ පෛරුපාසන්තෝ සෝතං ඕදහති ඕහිත සෝසෝ ධම්මං සුනාති සොත්වා ධම්මං ධාරේති දසානං ධම්මානං අත්තං උපපරික්ඛතේ අත්තං උපපරේක්ඛතෝ ධම්මානිඥානං කමන්ති ධම්මනිඥානක්ඛන්තියා සතේ ඡන්தோ ජායති ඡන්දය ජාතෝ උස්සහතේ උස්සහිत्वा තුලේතේ තුලයිत्वा පදහතේ පහිතත්තෝ සමානෝ කායේන චේව පරමං සත්‍යං සච්චේ කරෝති පඤ්ඤායච නං පටිවිජ්ජහ පස්සති සාපි නාම භික්ඛවේ සද්ධානා හෝසි තම්පි නාම භික්ඛවේ උපසංකමනං නා හෝසි සාපි නාම භික්ඛවේ පෛරුපාසනා නා හෝසි සම්පි නාම භික්ඛවේ සෝතාවධානං නා හෝසි සම්පි නාම භික්ඛවේ ධම්මසවණං නා හෝසි සාපි නාම භික්ඛවේ ධම්මදාරණා නා හෝසි සාපේ නාම භික්ඛවේ අත්ථෝපපරේක්ඛානා හෝසි සාපේ නාම භික්ඛවේ ධම්ම නිජ්ජානක්ඛන්ති නා හෝසි සෝපි නාම භික්ඛවේ ඡන්தோ නා හෝසි සෝපි නාම භික්ඛවේ උස්සාහෝ නා හෝසි සාපේ නාම භික්ඛවේ තුලනා නා හෝසි සම්පි නාම භික්ඛවේ පධානම් නා හෝසි විප්පටිපන්නාත් භික්ඛවේ මිච්ඡා පටිපන්නාස්ස භික්ඛවේ කේව දෝරේ විමේ භික්ඛවේ මෝඝ පුරිසා අප්පක්ඛන්තා ඉමස්මා ධම්ම විනයා අත්තේ භික්ඛවේ චතුප්පදං වේයා කරණං යස්සොද්දෙට්ඨස්ස විඤ්ඤෝ පුරිසෝ නචිරස්සේව පඤ්ඤා යත්තං ආජානෙය්‍ය උද්දේශාමිවෝ භික්ඛවේ ආජානිසත මේ තන්තේ කේච මයං භන්තේ කේච ධම්මස්ස අඤ්ඤාසාරෝති යෝපිසෝ භික්ඛවේ සත්තා ආමිසගරෝ ආමිසදායාදෝ ආමිසේහි සංසට්ඨෝ විහෙරති තස්ස පයං ඒව රූපේ පනෝ පනවියා න උපේති එවං චනෝ අස්ස අතහනං කරෙය්‍යාම නචනෝ ඒවමස්ස නනං හරේ යාමාතේ කිම්පන බික්ඛවේයන් තථාගතෝ සම්බසෝ ආමිසේහි විසංසට්ඨෝ විහෙරති සද්දස්ස බික්ඛවේ ශාවකස්ස සද්ධෝ ශාසනේ පරියෝගාය වත්තතෝ අයමනු ධම්මෝ හෝති සත්තා භගවා ශාවකෝ හමස්මි ජානාති භගවා නාහං ජානාමි තේ සන්දස්ස ශාවකස්ස සත්තු ශාසනේ පරියෝගාය වත්තතෝ රුම්හනියම් සත්තු ශාසනං හෝති ඕජවන්තම් සද්දස්ස බික්ඛවේ ශාවකස්ස සත්තු ශාසනේ පරියෝගාය වත්තතෝ අයමනු ධම්මෝ හෝති කාමං තතෝ ච නහාරෝ ච අට්ඨේ ච අවසිස්සතෝ උපසොස්සතෝ ශරීරේ මංසලෝහිතං යන්තං පුරිසත්තාමේන පුරිසවිරියේන පුරිසපරක්ඛමේන පත්තබ්බං නතං අපාපුනිත්වා විරියස්ස සත්තානං බයිසති තී සද්දස්ස බික්කවේ ශාවකස්ස සත්තුෝ ශාසනේ පරියෝගාය වත්තතෝ ද්වෙන්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතාති ඉදමවෝච භගවා අත්තමනාතේ භික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති කේකාගිරි සුත්තං දසමං භික්ඛු අග්ගෝ ဒ ුතියෝ තස්ස වග්ගස්ස උද්දානම් කුංජර රාහුල සස්සත ලෝකා මාළුන්ක්‍ය පුත්තෝච බද්දාලිනාමෝ කුද්ද දිජාත සහම්පති යාචං නාලක රඤ්ඤේ කීටා ගිරනාමෝ